බද්දාහි පිසි සුසංකතා. දැන් මේ බුදුරජාන් වහන්සේ එක්තරා අන්දමකින් පහුරක් උපමා කරනවා තමන් වහන්සේගේ ධර්මයට. මේ පිංතුන් අහලා ඇති. පහුරකට උපමා කරලා ධර්මයේ දේශනා කරන භාගතුන් වහන්සේ පහුර හොඳට සකස් කරගෙන ඒ පහුරෙන් ප්‍රයෝගී කරගෙන සසර කතරෙන් එතර වෙලා මේ ඕගයන් තරණය කළා ඉන්න නිසා දැන් උන්වහන්සේට පහුරෙන් ඇති වැඩක් නැහැ. දැන් එතකොට පින්වත් අපිට අපිට පහුරෙන් ප්‍රයෝජනයක් තියෙනවා අපිත් ඊතර වෙනකන් නේද? අපි හොඳට ධර්මය තේරුම් ගන්න ඕනේ. ඒක සුතමේ ඥානයක් ඇති කර ගන්න ඕනේ. ඒ අනුව කටයුතු කරන්න ඕනේ. අපිටම අපි ඊතරට ගියා නම් ඊට පස්සේ අපිට මොකද කරන්න වෙන්නේ? පහුර කරේ තියාගෙන යන්නද? නෑ නේද? එහෙමනම් බුදුරජාණන් වහන්සේ පමණයි මේ තමන් ප්‍රයෝජනෙට ගත්ත ඒ පහුර පැත්තකින් තියන්න කියලා කිව්වේ. වෙනත් කිසිම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් කියලා නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය පහුරකට උපමා කර දේශනා කිරීමත් සුවිශේෂී ලක්ෂණයක් වෙනවා. ඉතින් අපි මේ අහන ධර්මය අපි තුල ප්‍රගුණ කළා දියුණු කළා පුහුණු කළා එහෙමනම් ධර්මයෙන්ොත් හිත ඈත් කළා පවත්වන්න කියලා කිව්වොත් ඒක ටිකක් නිකන් හිතට අමාරුයි වගේ නේද? දැන් එක්තරා අවස්ථාවකදී එක සූත්‍රයක් එනවා පන්සු දොහවක කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේදී පෙන්නනවා අපේ මේ හිතේ බලපවත්වන කෙලෙස් වල නැත්නම් උපක්ලේශ වල මට්ටම් කීපයක්. පළවෙනි මට්ටම තමයි ඕලාරික මට්ටම. ඕලාරික උපක්ලේශා. ඒ කියන්නේ අපේ සීලය අපිරිසුද්ධ අපිරිසුදු නම් ඒ කියන්නේ අපේ අපේ කයෙන් අපි කරන දේවල් අපිරිසුදු නම් අපේ වචනයෙන් කරන දේවල් අපිරිසුදු නම් මනසින් කරන දේවල් ප්‍රබල දේවල් මං කියන්නේ මේ රළු දේවල් අපිරිසුදු නම් හිතන දේවල් අපිරිසුදු නම් ඒ කියන්නේ අපිට කාය වාක් මනෝ සුචරිතයක් නැහැ. හැබැයි අපේ කයෙන් වචනයෙන් මනසෙන් සුචරිතයක් දිනු කරන්න උත්සාහන්ත වෙනවා නම් අන්න ඒ මට්ටම ශීලයක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඔන්නෝක ඕලාරික උපක්ලේශ වශයෙන් පෙන්නනවා. ඊළඟට පෙන්නනවා මජ්ජිම සහගත උපක්ලේශා. මධ්‍යම මට්ටමේ උපක්ලේශය. ඉතින් ඒවට පෙන්වන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. කියන්නේ අපිට නිරන්තරයෙන් කාමයක් ගැනම හිතෙනවා. රූපයක් ගැන මතක් වෙනවා. සද්දයක් ගැන මතක් වෙනවා. සින්දුවක් ගැන මතක් වෙනවා. දැකපු චිත්‍රපටියක් ගැන මතක් වෙනවා. කෑම පිඟාන ගැන මතක් වෙන. ඉතින් ඔය වගේ ඉතින් নানা ප්‍රකාර මේ කාමයන් ගැනම නම් අපේ නිරන්තර හිත යෙදෙන්නේ. ඉතින් ඒ කියන්නේ හිත හිතේ තියෙන හරි උපක්ලේශ ගතියක්. ඒකෙන් කිලුට වෙච්ච ගතියක් තියෙන්නේ. ඉතින් අන්න ඒ උපක්ලේශ ටික ඒ මට්ටම එහෙනම් දුරු කරගන්න අවශ්‍යයි. ඒකට අවශ්‍ය සමත භාවනාවක්. සමත භාවනාවකින් ඕක කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතේ සමාධියක් ඇති වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ප්‍රධාන වශයෙන් කියනවා නීවරණ පහ తాවකාලික යටපත් කිරීමේ හැකියාවක්. එතකොට මෙන්න මේ උපක්ලේශ මට්ටම මධ්‍යම සහගතා උපක්ලේශා කියලා විස්තර කරනවා. එහෙමනම් අපේ හිතේ ඒ මට්ටම තරණය කරනකොට කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක්, විචිකිච්ඡාවක්, හිතේ ලොකුවට විසිරීමක් නැත්තම් කරපු දෙයක් ගැන පසුතැවීමක් ලොකුවට තියෙන්න බෑ. ඒවට අයින් වෙලා తాවකාලික පිරිසුදු බවක් අපේ හිතේ ඇති වෙන්න ඕනේ. හැබැයි උතනින් නතර නොවි. ඊට පස්සේ කියනවා සුකුම සහගතා උපක්ඛිලේසා. ඒවා හරිම අමාරුයි තේරුම් ගන්න. දැන් අපිට හිතෙනවා මෙහෙම ඉන්නකොට මම මේ කරගෙන යන වැඩේ අපේ ගෙදර ඉන්න පුතාටත් ගිහිල්ලා කියන්න ඕනේ. නැත්තම් අද ආවේ නෑනේ මේ මං එන්න කියලාත් අපේ අම්මා කෙනෝනේ ඉතින් මතක් වෙනවා. ගෙදර ඉන්න කවුරු හරි මතක් වෙනවා. නැත්නම් ඔන යාළුවෙක්ව මතක් වෙනවා. එයාටත් ගිහිල්ලා කියන්න ඕනේ මේක මං ගිහිල්ලා උගන්වන්න ඕනේ සතිපාසලේ කියලා දෙන්න ඕනේ. නේද? එහෙම මතක් වෙනවා. ඉතින් ඔන්න ඔය පැත්තක් කියනවා ඥාති විතර්ක කියලා. බැලූ බැල්මට කිසි වැරැද්දක් නෑ වගේ. ඉතින් තමන්ගේ ගෙදර දොරේ ඉන්න අයට, ඥාතීන්ට, හිතවතුන්ට, යාළුවන්ට මේ කියලා දුන්නයි කියලා වැරැද්දක් නැහැනේ නේද? හැබැයි ඔය පටන් ගන්න විතර්කය තව තව එහාට දිගට දිගට අපි පෝෂණය කරලා ගියොත් සමහර විට කෙලවර වෙන්නේ අන්න අර කාම විතර්කයකින්, ව්‍යාපාද විතර්කයකින්, විහිංසාව විතර්කයකින් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ සුකුම සහගතාව උපක්ඛිලසා කියන මට්ටම හරි සූක්ෂමයි. එන්නේ නිකන් හොඳ අය වගේ. එන්නේ නිකන් හොඳයි වගේ. හිතුවට වරදක් නැහැ වගේ තමයි එන්නේ. එහෙමනම් ඒ තැන්වලිනුත් අපේ හිත නිදහස් කරගන්න අවශ්‍යයි. ඥාතීන් ගැන ඇතිවෙන විතර්ක. ඊළඟට රට ගැන ඇතිවෙන විතර්ක. දැන් මේ කාලේ තෙල් බවුසරේ ඇවිල්ලාත් දන්නෙත් නැහැ. නේද? භූමි තෙල් තියනවත් දන්නෙත් නැහැ. සෑහෙන ප්‍රශ්න තියෙනවානේ. ඩොලරේ කීයක් දන්නෙත් නැහැ. දැන් 270 ගණන්ද කොහෙද? කියලා ඉතින් දැන් විවිධාකාර රට ගැන විතර්ක පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒවත් දැන් හිතාගෙන හිතාගෙන ගියොත් අන්තිමට ඉතින් ඔන්න ආණ්ඩුවට බයිනවා. අන්න විතර්ක ගොඩයි. කාම විතර්ක වලින් ව්‍යාපාද විතර්ක වලින් විහිංසාව විතර්ක වලින් තමයි අන්තිමට කෙලවර වෙන්නේ. ඒ නිසා රට ගැන උනත් පහළ වෙන මේ විතර්කත් එහෙනම් යෝගාවචරයේ හිමීට අයින් කරගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අනිත් අය මං ගැන මොනවද හිතනවද දන්නේ නැහැ. මං නම් මේ හොඳට වැඩේ කරගෙන යනවා අනිත් අය මං ගැන මොනවද හිතනවද දන්නේ නැහැ. ඔහොමත් විතරක පහළ වෙන්න පුළුවන්. නේද? තමන්ගේ ඒ කීර්තිය සම්බන්ධයෙන් තමන්ගේ තියෙන යහපත් ජීවිතය ගැන ඒක ආරක්ෂා කිරීම ගැන එහෙමත් විතර්ක පහළ වෙන්න පුළුවන්. අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක කියලා පාලියෙන් නමක් දීලා තියෙනවා. ඉතින් මේ වගේ බොහොම සූක්ෂම අන්දමේ බැලුව බැලමට වැරද්දක් නැහැ වගේ පෙනෙන විතරකක් තියෙනවා. ඉතින් ඒකට බුදුරජාන් වහන්සේ දෙන නම තමයි සුකුම සහගතා උපක්ඛිලේසා. එහෙනම් පින්කත මේකත් අයින් කරොත් දැන් ඉතුරු වෙන්නේ මොනවාද? දැන් ඉතුරු වෙනවා ධම්ම විතක්කා. දැන් බුදුරජාන් වහන්සේ කියන දැන් අන්න ධර්මයේ සම්බන්ධයෙන් විතර්ක පහළ වෙනවා. අර සීලය කොහොමද දන්නේ මේ පොතේ මෙහෙම තියුණා අර හාමුදුරුව මෙහෙම කිව්වා මේ හාමුදුරුව මෙහෙමයි කියන්නේ මේ දෙකෙන් කොයික දන්නේ හරි එහෙම නැත්නම් අර පොතේ මෙහෙම තියුණා මේ පොතේ තියෙන්නේ මේ විදිහට කොයිකද හරි එතකොට දැන් මම මේ වෙනකොට කොයි මට්ටමේද ඉන්නේ ඉතින් ඔය වගේ নানা ප්‍රකාර මේ ධර්මයේම මූලික කරගත්ත විතර්ක පහල වෙන්නත් පුළුවන් ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ මෙන්න මේ ධර්මය මූලික කරගත්ත විතර්කත් අයින් කරගත්තොත් තමයි අන්න හිත තවත් සහනශීලී වෙන්නේ. හිත තවත් නිදහස් වෙන්නේ. හැබැයි ධර්මයේම ප්‍රයෝගී වුණා අපිට ප්‍රයෝජනවත් වුණා. දැන් හැබැයි ඒ පහුර පැත්තකින් තියන්න වෙනවා. අපේ හිතේ නිදහසක් භුක්ති විඳිනකොට අපේ හිත කිසිවක් ඇසුරු නොකර ඉන්නකොට එතෙන්දී අපි ධර්මයක් මතක් කරගෙන විතර්ක කරන්න ගියොත් එතෙන්දිත් අමාරුයි වැටෙනවා. එහෙමනම් ඒ හිතේ නික්ලේශී බවක් එහෙමත් නැත්නම් හිතේ අනිශ්චිත භාවයක් ලෝකයේ කිසිවක් උපාදාන නොකර සිටීමක් ගැන අපි කතා කරනකොට එතනින් අදහස් වෙන්නේ අපි ධර්මයේ ගැන හිත හිතා ඉන්නවා කියලා. ධර්මයේ ගැන හිතීමේ ප්‍රයෝජනයක් තියෙනවා ඒ අධර්මය බැහැර කරන්න. අපේ හිතට එන කාම විතර්කයක් බැහැර කරන්න, ද්වේෂ විතර්කයක් බැහැර කරන්න, ඒ වගේ අවස්ථානුකූලව ධර්මයක් ඉස්සරහට ගත්තට කිසි වරදක් නැහැ. පස්සේ හැබැයි ඒකත් අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඉබ්බන්තු බොහොම සූක්ෂම දහමක් දේශනා කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්න පුළුවන්. උන්වහන්සේ එතකොට මේ තමන් වහන්සේ ඉදිරිපත් කරපු ධර්මයක් ඖෂධයකට උපමා කරලා තමයි දේශනා කරන්නේ. ඒ ඖෂධය පානය කළා, අනුගමනය කළා, ඒ අනුව පුහුණු වෙලා අපේ හිතේ යම්කිසි නොබැඳී සිටීමක් අනිශ්චිත භාවයක් ලෝවේ කිසිවක් උපාදාන නොකර සිටීමක් වගේ தත්වයකට తాවකාලිකව හෝ අරගන්න පුළුවන් නම් ඒ මට්ටමේදී මෙන්න මේ ධර්මය හා සම්බන්ධ විතර්කත් බැහැර කරගත්තොත් අන තවත් සූක්ෂම මට්ටමකට හිත ගන්න පුළුවන්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දෙන ඒ කියලා දේශනා කරලා තියෙන ඒ ගාථාවේ එන දැන් තමන් වහන්සේට මේ පහුරෙන් ප්‍රයෝජනවත් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. කියන කතාව සෑහෙන ගැඹුරක් තියෙනවා. ඒක හැබැයි මේ ඊතර වෙන්න කලින් විසිකලා හරියන්නේත් නැහැ. ඇතම් කෙනෙක් ඒකත් කරනවා. නේද මේක? අයින් කරන්න තියෙන දැන් ඉතින් දැම්මම අයින් කරාම නම් ඉවරයිනේ. <laughs> කියලා එහෙමත් කරනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. මේකෙන් ප්‍රයෝජනේ ගත්තට පස්සේ හිත යම්කිසි දියුණුවක් ලැබුවට පස්සේ ඉතින් දැන් ඒකත් කල්පනා කර කර ඉන්න නෙමෙයි තියෙන්නේ. ඊට වඩා ගැඹුරකට යන්නයි තියෙන්නේ. හිතට පුළුවන් ද කිසිම ප්‍රපංචයක් කරන්න නැතුව ඉන්න. ධර්මය හා සම්බන්ධයෙන්වත් දිගට දිගට කල්පනා නොකර ඉන්න පුළුවන්ද? කියලා එහෙනම් යම් කෙසේ අවබෝධයකට එතනත්තාපත් වේ යුතුයි. ඒ නිසා මෙන්න මේ ධර්ම විතර්ක ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දෙන මේ පිළිතුරේ සඳහන් වෙනවා මෙන්න මේ ඕග හතර ගැන. කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග. මේ ඔක්කොම නිකන් සැඩ පහරවල්. අපේ හිතේ විවිධාකාර කෙලෙස් සැඩ පහරවල් එක පාටම නිකන් මතුවෙන්න පුළුවන්. ඒකට අපිව ගහගෙන යන්න පුළුවන්. දැන් මේ වෙලාවේදී නම් බොහොම සිල් අරගෙන බොහොම සාන්ත දාන්තව ඉන්නේ. හැබැයි හිටපු ගමන් දන්නේම නැහැ ඔන්න කාම ඕගයක් එනවා. දන්නේම නැහැ හිත රාගෙන් දැවෙන්න ගන්නවා. එහෙම නැත්නම් මොකක් හරි දෘෂ්ටියක් එනවා. අරක මෙහෙමත් දන්නේ නැහැ. නැත්නම් මේක මේ විදිහට විය යුතුමයි කියන ඔන්න දැඩිව ග්‍රහණය කරගන්නවා. ඒකට අහු වෙලා ඔන්න ගහගෙන යනවා. එහෙම නැත්නම් ඊළඟ මට්ටමක් ගැන හිතනවා. මං අර මට්ටම ගන්න ඕනේ මේ මට්ටම ගන්න ඕනේ. තාමත් ඒක හම්බුනේ නැහැ. කියලා මොකක් හරි ඒ ඉස්සරහා දෙයක් ගැන භව තෘෂ්ණාවකින් ආපු තත්ත්වයක්. භව තත්ත්වයක් හිතින් හදාගෙන ඒකේ පැටලෙන්නත් පුළුවන්. එම නැත්තම් මේ අවිද්‍යාවකින් මෙතන මම ඉන්නවා. දැන් මට මොන වුණාද දන්නේ නැහැ. අදත් දවාලේ කෙනෙක් ලියලා තුණානේ. දැන් ඒ තත්ත්වයට යනවා. දැන් මට ප්‍රශ්නයක් දැන් මං කොහෙද ඉන්නේ? මෙතන මම නැද්ද? ඉතින් ඕවා දාගත්තට පස්සේ ඉතින් ආයෙත් අවිද්‍යාවකම පැටලෙනවා. ඉතින් මෙන්න මේ වගේ විවිධ කෙලෙස් සැඩ පහරවල් වලට අපේ හිත අහසු වෙන්න පුළුවන්. ඒවා පැටලෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ සියල්ල තරණය කරමින් යා යුතු ගමනක් තියෙනවා. ඉතින් එතකොට මේ බුදුරජාන් වහන්සේ මේ සියල්ල තරණය කළා ඒ සඳහා ඒ තමන් වහන්සේගේ ධර්මයේ ප්‍රයෝගී කරගෙන දැන් එතරයි වාසය කරන්නේ ඒ නිසා උන්වහන්සේට දැන් තවදුරටත් මේ පහුරෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා වැස්ස කැමතිනම් වහින්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. හොඳයි පින්වත්නි එහෙමනම් මේ ධානීය ගෝපාල සූත්‍රයේ මුල් කරගෙන අපි ඒකේ තවත් ගාථා කීපයක් අද සාකච්ඡා කළා. ඊටාම සුන්දර සූත්‍රයක් එක පැත්තකින් සාහිත්‍යමය පැත්තක් පෙනුම වෙනවා තවත් පැත්තකින් දාර්ශනික පැත්තක් පෙනුම වෙනවා එක පැත්තකින් ගෘහස්ත ජීවිතයත් අනිත් පැත්තෙන් ආධ්‍යාත්මික ජීවිතයත් නැත්තම් ගැඹුරු විපස්සනාවක් පැත්තත් පිළිඹු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ එක්තරාන්දමක සංසනාත්මකව යන ගමනක් මේ සූත්‍රයේ තුලම විදහා පානවා.